අද දවසේත් සුපුරුදු ලෙසින් අනාත්ම නවුනුපස්සනාව අසුරෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාවක් පවත්වනවා විශේෂ දේශනාවක් ඔබ වෙනුවෙන් මේ සිකුරාදා දවසේ වෙනදාට සමාජ කතිකාවත දේශනාව අපි ඔබ වෙනුවෙන් සිකුරාදා දවසේ ගෙනෙන්නේ නමුත් අද දවසේ මේ මාතෘකාව යටතේ තවත් සුවිශේෂී දේශනයක් පවත්වන්නට මෙතෙන් සිට අපි নমස්කාර පූර්වක හැරීම් කරමු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ සිතෙන් නිවැරදි සිතුවිලි නැగిලා එන විදිහට අපේ සිත නිවැරදි කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය කවදාකවත් වටහා ගන්න නැතුව මේ ලෝකයේ කොටසක් විතරක් තේරි තේරි ජීවත් වෙයි. ලෝකෙන් කෑල්ලයි අපිට තේරෙන්නේ. අපේ මනසට ගෝචර වෙන්නේ හරියට මේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ මහ පොළොව ඇතුලේ ඉන්නවා පොළොවේම ඉපදිලා පොළොවේම ජීවත් වෙලා පොළොව ඇතුලේම පොළොව ඇතුලේම මැරිලා යන සත්ව වර්ගය. ඒ සත්ව කොටස වලට පුළුවන් කමක් නැහැ එළිය තියෙනම එළිය දකින්න. ඒකට එයාලා දකින්නේ අර කොටස විතරයි. වතුරේ ඉන්න මත්ස්‍යයාට ගොඩබිම තියෙන අසිරිය දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකෙ ඉපදිලා අපි එක සීමාවකට කොටු වෙලා ඉන්නේ. අපේ මනසෙන් අපිට ඉන් එහා දකින්න ඉන් එහා ලැබිය හැකි සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොම හිර වෙලා ඉන්නේ එක තැනක. අන්න එතන අභිබවා යන්න පුළුවන් කෙනෙකුට ඒ යන්න අවශ්‍ය කරන මාර්ගයක් ඕනේ. අන්න ඒ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. එහෙම නැති අය නේද මේ ලෝකේ තියෙන භෞතික වස්තුන් විතර ප්‍රාර්ථනා කර කර අන්තිම මොහොතෙදිත් මට ලොකු දුවට එන්න කියන්න පොඩි පුතාට එන්න කියන්න මද්දුමයාට එන්න කියන්න කීකේ තව එක සැරයක් බැලීමේ අරමුණකින්ම හිඳමින් ඒවා මැත්තේම ඉඳලා අන්තිමට මැරලා යනවා. ද නැද්ද? නේද? ඒකද ජීවිතේ. අර බලන් දෙන්න කියන්නේ අන්තිම මොහොතේ බලන් දෙන්න කියන්නේ දැකපු අයම හොඳ නැද්ද? ඔය කටින් කොච්චර දැකලා තියෙනවද? තව එක සැරයක් හරි බලාගැනීමේ ආසාව කියන්නේ. ඒ කියන්නේ එතනින් එහාට නේද සමහර අය කියනවා මට අහවල් කෙනාගෙන් හැර ලෝකයක් නැහැ කියනවා. ඒක කියනවා එහෙමම කියනවා. නේද? ඉතින් ඇත්ත ඉතින් මෙච්චර ලොකු ලෝකයක් තියෙනවා එක දැනකට අහු වෙලා මෙන්න බලනකොට. ඒ කතාව දැනගෙන හරි නොදැනගෙන හරි කියනවා. ඒ වගේ අපි ඔක්කොම අහුවෙලා ඉන්න තැන තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. හරි. හැමෝගෙම ප්‍රාර්ථනාව පංච උපාදානස්කන්ධය දැකීම, ඇසීම, විඳීම, අරමුණු කර ගැනීම, ඇහැ කන නාසය දිව ශරීරය මනසින් නිබඳව අරමුණු කරන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණ තමයි ඒක හැම වෙලෙම වෙනස් වෙන එක. පංච උපාදානස්කන්ධය කියන උපාදානස්කන්ධ එකක්වත් මොහොතක්වත් එක දිගට තියෙන්නේ නැහැ. ඒක අනිත්‍ය ලක්ෂණය තියෙනවා. අනිත්‍ය ලක්ෂණය තියෙන හින්දාම පංච උපාදානස්කන්ධය තමන්ගේ කියලා ගත්ත මිනිසුන්ට ලොකු දුක් ඇති වෙනවා. අරක වෙනස් වෙන හින්දා. වෙනස් වෙනවා නැති වෙනවා. පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය තමයි වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟට ඊළඟට තියෙන ලොකුම දුක තමයි වෙනස් වෙවි නැති වෙනකොට ආය හදන්න ඕනේ. අඹ කෑල්ලක් කටේ දාගත්තා නම් ඒක ඌරෙන් පල්ලෙහාට යනකොටම වේදනාව නැති වෙනවා. නේද? අඹ නැතුව ඒ වේදනාව ටිකක් වෙලා හරි තිබ්බනම් හොඳයිනේ. නේද? ඒකෙන්ද මොකද වෙන්නේ? ආය අඹ කැල්ලක් කන්න ඕනේ. ඒ වගේ අපි කාට කාගේ හරි ආදරයක් කියන එකක් අඩු වෙනකොට නැති වෙනකොට ඒක හදන්න ඕන අය. ඒක හදන්න හරියට මහන්සි වෙන්න ඕනේ. නේද? හැම වෙලේම නැති තියෙන දේවල් නැති වෙනකොට නැවත හදන්න ඕනේ. ඒකෙන්ද ඒක මහ දුකක්. හැදුවා කියන්නකෝ. හැදුවට පස්සේ ආය වෙනස් වෙන බව දන්නවා. ඒකද ලොකු පීඩනයක්. වෙනස් නොවි තියාගන්න උත්සාහ කරන්න ඕනේ එහෙනම් ওই වගේ පංච උපාදානස්කන්ධයෙන් පීඩාකාරී ඒ අනිත්‍ය ලක්ෂණය සහ ඒ අනිත්‍ය ලක්ෂණය නිසාම අනිත්‍ය ලක්ෂණ ස්වභාවය තියෙන දේ තුල තියෙන දුක නේද දුක්ඛ ලක්ෂණය ඊළඟට ඒකත් එක්ක අපි මේ සතියේ කතා කර කර ඉන්නේ පංච උපාදානස්කන්ධය මට ඕන හැටියට තියෙන එක මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන්කම නෑ ඒක ඒ කරුණ හැටියට වැඩ කරන එක. අපි ඒ ගැන තමයි මේ සතිය දවස් තුනක් දැන් කතා කරේ ඊයේ දවසේ සාකච්ඡාවට ඉස්සෙල්ලා දින තුනම කතා කරේ. ඒ ලක්ෂණයට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. මම ජීවත් වුණාට මට ඕන විදිහට නෙවෙයි තියෙන්නේ. අපි කතා කරා තුනක් ගැන අද ඉතිරි දෙක සාකච්ඡා කරන්නට ඕනේ. මොනවද අපි කතා කරපු තුන රූප වේදනා සහ සංඥා ගැන කතා කරා. අද තියෙන්නේ මේ සංස්කාර කියන ඒවා කතා කරන්නේ පංච උපාදානස්කන්ධයේදී මොනවද පංච උපාදානස්කන්ධයේ විදිහට බෙදලා තියෙන්නේ චිත්ත චෛතසික රූප කියන ටිකයි රූප කියන එක රූපස්කන්ධයත් වේදනා සංඥා කියන දෙක වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය විදිහටත් ඒ චෛතසික එතකොට මෙහෙම කියන්න මම රූප කියන එක රූපස්කන්ධයටත් චිත්ත කියන එක විඥානස්කන්ධයටත් චෛතසික කියන එකෙන් 52කින් 50ක් සංස්කාර ස්කන්ධයට සහ වේදනා සංඥා දෙක වෙනම වේදනා ස්කන්ධය සංඥාකද රූප වේදනා සංඥා රූප වේදනා සංඥා දෙක වෙනම ස්කන්ධ දෙකක් විදිහට තියෙනවා. ඉතිරි චෛතසික ටික සංකාර විදිහට තියෙනවා. චිත්තය කියන එක විඥානස්කන්ධය විදිහට තියෙනවා. හරි. එතකොට සංස්කාර කියන්නේ එහෙනම් දැන් මේ මොනවද? වේදනා සංඥා ඇරෙන්න සිත නොවන සිතට අන්‍ය වූ දේවල් වලට කියනවා අන්‍ය වූ ක්‍රියාවන් වලට කියනවා සංස්කාරය කියලා. ප්‍රිය බව, අප්‍රිය බව, ආදරය, මෛත්‍රිය, කරුණාව, ගිජුකම, කෑදරකම අන්න ඒ වගේ අපිට ඇති වෙන හැඟීම් තියෙන්නේ. සැකසීම් හිතේ. අන්න ඒවට කියනවා සංස්කාර කියලා. එතකොට අපි එදා දවසේ සංඥා ගැන කතා කරා වගේම අද මේ සංස්කාර ගැන කතා කරන්නයි යන්නේ. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි අපේ ජීවිතේ කුඩාම ඒකක පහ. අපේ මේ මේ මේ අපේ ජීවිතය අරගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යනවා. මොනවද තියෙන්නේ කියන්න හොයන්න. මොනවද තියෙන්නේ කියලා හෙව්වොත් තියෙන්නේ ඔන්න පහ විතරයි වෙන මොකුත් නැහැ මේකේ. මේ ශරීරයේ සම්පූර්ණ ශරීරය වැටෙන්නේ රූප ගොඩට. මේ ශරීරයේ තියෙන වේදනා වේදනාවල් වගේක් සැප වේදනා, දුක් වේදනා, දුක්ඛසක වේදනා කියලා ඒ තමයි වේදනාවල්. ඊළඟට මේ අපේ මේ ශරීරය ආශ්‍රය කරන කවුරු හරි මොනවා හරි කියනකොට හඳුනා ගන්න පුළුවන් මේ අහවල් දේ තමයි කිව්වේ කියලා. ඒ තමයි සංඥා. ඒ තුනටම අයිති වෙන්නේ නැති ඒ තුනටම අයිති වෙන්නේ නැති ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වගේවා තමයි සංස්කාර කියලා කියන්නේ. ඊළඟට පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම මාත්‍රය, විඳීමේ දැනීම, අන්නේ දැනීම වලට කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණය කියලා. ඔය ටික අරන් වෙන මොකුත් තියනවද? ඔය ටික අරන් වෙන මොකුත් තියනවද අපේ? පුංචි කාලේ ඉඳන් මතක් කරලා බලන්න බලන්න. මගේ කියලා මම කියලා මොන හරි දෙයක් දැනෙනවා නම් එක්ක රූපයක් එක්ක වේදනාවක් එක්ක සංඥාවක් එක්ක සංකාරයක් එක්ක විඥානයක් කරන්න වෙන මොනවද තියනවද උතන? තියනවද? නෑ නෑ වෙන මොකුත් නෑ. නේද? එහෙනම් මම මගේ කියලා මට මේ දැනෙන මොන හරි තියනවා එතන තියෙන පංච උපාදානස්කන්ධය. වෙන මොකුත් නෑ. එතකොට අපි රූප වේදනා සංඥා කියන තුනම බැලුවා ඒවා එකක්වත් අපිට ඕන හැටියට වෙනේව නෙවෙයි. ඒක දැන් තේරිලා තියෙනවා. ඒ ගැන අපි කතා කරා දින 3ක් තිස්සේ. දැන් අපි අද යනවා සිතුවිලි පිළිබඳව. අපි දෙවෙනි දවසේත් මේකට අදාළව කතා කරා ගොඩක් දේවල්. නමුත් ආයතරයක් එක කතා කරන්න යනවා මේ දෙකම එකට කතා කරන්න ඕනේ හින්දා විඥානයත් එක්කම මේ මොකද කියන්නේ මගේ සිතේ ඇතිවෙන සිතුවිලි මට අයිතිද? හොඳට බලන්න. කවුරුහරි කෙනෙක් කියලා ගේ ඉස්සරහට ඇවිල්ලා මට බයිනවා. බයිනකොට මට තරහක් තරහ එන මම දාගන්නවද මම තරහ ගන්නවද නැත්නම් තරහ එනවද මගෙන් අවසරයක් එහෙම ගන්නවා දෙන්න කලින් දැන් ඔන්න අහවලා බයිනෝ ඔන්න දැන් තරහ එවන්නයි හදන්නේ ඉතින් මගේ හිතනේ නේද නැත්නම් මම කල්පනා කරනවා හරියට බයිනෝ මම තරහ ටිකක් ගන්න ඕන දැන් නැත්නම් බෑ කියලා එහෙම හිතනවද නෑ මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම පෙර දැනුම් දීමක් නැතුව මට මේ තරහ කියන කෙනවද නැද්ද? නේද? මේකෙන් හැදෙනවා. එන එක මගේ වැඩක්ද? මගේ වැඩක් නම් නෙවෙයි. එතකොට ඒක වෙන කාගේ හරි වැඩක්ද? අපේ අම්මා හරි තාත්තා හරි හැබැයි ඉඳලා අන්න අපේ අපිට අපිට තමයි ආරය බයින්නේ අපේ පුතාගේ හිතට තරහ ටිකක් දාන්න ඕන මේ වෙලාවේ කියලා වෙන කවුරු හරි කරපු වැඩක්ද? නෑ කවුද දැන් ඒතරේ කරේ? දැන් ලෝකේ හැම දෙයක්ම ලෝකේ හැම දෙයක්ම ඉතින් එක එකනා කරනවනේ නේද? ලොකු දේවල් කරනවනේ. මේක කරේ කවුද? හිතද කරේ? අපේ හිත අපිට හිත කිව්වද මේක තරහ ගන්න ඕන කියලා? හිත හැදෙන්න හේතු වෙන දේක් චෛතසික කියලා කියනවා. හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන එක. එන හිතටව කර කර ඉඳ වෙලාවක් නැහැ. මොකද හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන එක. ක්‍රියාවක්. කවුද කරේ? වතුර තියෙනකොට හොඳ පස් තියෙනකොට බීජයක් වැටුණොත් ඒකෙන් පොඩි පැලයක් එනවා නේද බොන්චි ඇටයක් පෙර බොන්චි පැලයක් එනවා කවුද නැකරේ ඒක කවුරුත් කරාද ඒක නෑ හේතු ටික ඇති වුණොත් එනවා හොඳටම වියලි පස් කොටකට මේ මේ බීජය දාලා තිබ්බනම් එන්නේ නැහැ. හේතු නැති වුණොත් වෙන්නේ නැහැ. නේද? හේතු එකතු වෙච්ච තැනට වැඩි වෙනවා. ඒක කරන්නේ කරවන්නේ නැත හේතු ඇතොත් ඇත හේතු නැත්තම් අනිවාර්යෙන් නැත. ඒ වගේ තමයි තරහ යන්න අවශ්‍ය කරන හේතු ටික සකස් වෙනකොට මෙතන තරහ කියන එක එනවා. අතර මම පාරේ යනකොට ඇවිදගෙන එක එක හේතු සකස් වෙනවා මට. හරි නිකම් මතක් කරලා බලන්න උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මේ හිතේ මොන තරම් දේවල් සකස් වෙනවද කියලා නේද උදේ ඉඳන් හැන්දෑ වෙනකම් අපේ හිතක මොන තරම් දේවල් සකස් වෙනවද මොකද කියන්නේ හරියට මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ වදින වදින බෙරේට නටන නැට්ටුවෙකුට වගේ බෙර පදේ වදිනකොට නැට්ටුවට නටන්න ඕන කියලා හිතන්නකෝ හරිද අන්න ඒ වගේ ඇතුලාන්තයෙන් එන සිතුවිලි අනුව මේ ශරීරය නටවන්න වෙලාද නැද්ද? නැට වෙනවද නැද්ද? රූකඩයක් වගේ මේක නිකන්. නේද? එක එක එක එක වෙලාවට එක එක වෙනවා. සමහරවිට අපි කට්ටිය කාට හරි ගහන්න යනවා. සමහරවිට කෙනෙකුට හරි ආදරෙන් කතා කරනවා. ඒ ඔක්කොම මොනවද? මොනවද මුල්ුනේ? ඒ ඔක්කොම වෙන්න හැම ක්‍රියාවක්ම වෙන්න මොකද මුල් වෙන්නේ? ඇතුලේ ඇති වෙන සිතුවිල්ල. නේද? ඒ හැම සිතුවිල්ලක්ම එන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන ආකාරයට නෙවෙයි. මට ඕන විදිහට නම් මට ඕන ආකාරයට නම් මට ඕන විදිහට නම් එවුවා එන්නේ දුක්ඛිතවිලි එනකොට ඒවා නවත්ත ගන්න කවුරුහරි කැමති දුක් විඳින්න? හිතෙන් දුක් විඳින්න කැමතිද? නෑ කවුරුවත් කැමති නෑ දුක් විඳින්න. ඒක වෙලාවට බොහොම දුකෙන් ඉන්නේ මොකද? ඉතින් තියෙන දුක් ගලවලා අයින් කරන්න. එන්න දෙන්නේ නැතුව තියාගන්න. කැමැත්තෙන් දුක් දාගන්න සිරිතක් තියනවද? නෑ. හැබැයි එක දිගට දුක් ඇවිල්ලා ඇස් වලින් කඳුළුත් පෙරිලා නේද සමහර කට්ටියට මේ ඇතුලෙන් එන දුක් වේදනාව දරා ගන්න බැරුව මේ ඇතුලෙන් එන මේ තුවාලයක් හදනවා වගේ මේ එන මේ දුක් සහිත සිතුවිලි වලට වඩා හොඳයි මගේ හැම ඉරේවා මස් තැලේවා ලේ විසිරේවා කටු පොඩි වේවා කියලා ගිහින් අර කෝච්චි වලට පයින්නවා නේද හෙදි එල්ලලා බාල්කොල හෙදි එල්ලලා බෙල්ල හිර කරගෙන මැරෙනවා. ඉන්න බැරුව. ඇයි එන දුක්ඛන්දරාව ඇතුලෙන් එන දුක් ඉවස ගන්න බැරුව එහෙනම් ඒවා එයාලගේද? එයාලගේ නම් ඒවා අරව කර ගන්න ඕනද? නේ නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. හේතු පටන් ගත්තොත් හේතු තිබ්බොත් එක දිගට දුක් වෙන්න පටන් ගන්නවා. හේතු තිබ්බොත් සතුට එන්න පටන් ගන්නවා. නේද? එහෙනම් මේ ජීවිතයේ අපිට උපදින සිතුවිලි එකක්වත් අපිට ඕන විදිහට ඕන වෙලාවට ඕන තැනදී ඕන විදිහට එන ඒවා නෙවෙයි හේතු තිබ්බොත් එනවා හේතු නැත්තම් එන්නේ නේද එතකොට මං අහන්නේ සිතුවිලි ගොන්න නැත්තම් අපි ඔය කියන සංකාරස්කන්ධය මගේ කියලා ගන්න පුළුවන්ද මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතුවට එහෙම වෙන්නේ නෑ. එහෙනම් ඒක ආත්මද අනාත්මද? ඒක අනාත්මයි. ඒතකොට කෙනෙක් හිතේ මට ඕන හැටියට වෙන්නෙම නැද්ද? එහෙනම් හාමුදුරුවෝ කියන්නේ හිත පාලනය කරගන්න කියලා. නේද? සියලුම ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මේවා කතා කරද්දී එන සියලුම ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. පුංචි දැනකවත් කුකුසක් තියෙන්න බෑ. සබ්බේ ධම්මා අනාත්තාති කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සිත් වලට එන සියලු ගැටලු විසඳ ගන්න ඕනේ. සිත පාලනය කරනවා කියන්නේ මොකද්ද? හරි. මේ බලන්න මම සිත පාලනය කරගන්න සිත පාලනය කරගත්තේ නැත්නම් මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ අනතුරු සිද්ධ වෙනවාය. මේ වගේ නරක දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන් අපායයන්ට පුළුවන් කියලා මම කියනවා කට්ටියට. හොඳට කියනවා ගොඩ වාර ගානක් කියනවා. දැන් වැරදි වැඩක් කරන්න හිත පෙළඹෙනකොට ඔන්න සිතුවිල්ලක් එනවා. පාලනය කරගන්න ඕනේ කියලා. ඒ සිතුවිල්ල එන්නේ හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව මොකක්ද හේතුව? කියපේක. කල්යාණ මිත්‍රා ආ එහෙනම් කවුරු හරි තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් තමන්ට කවදා හරි දවසක කියලා තිබ්බොත් විතරක් එහෙනම් ඒවා පුහුණු කරලා තිබ්බොත් විතරක් පුහුණු කරන්න කියලා කියලා තියෙනවා. එතකොට එයා මොකද කරන්නේ? පුහුණු කරනවා නැවත නැවත නැවත නැවත ඒක වර්ධනය කරනවා. කියලා තිබ්බොත් තමයි වර්ධනය වෙන්නේ. ඇහුනොත් තමයි වර්ධනය වෙන්නේ. නේද? ඒවා හේතු වෙලා එකතු වෙලා මෙන්න පාලනය කරන්න අවශ්‍ය කරන සිතුවිලි උපදිනවා. හරියට දොස්තර මහත්තයෙක් දොස්තර මහත්තයා වෙන්න ඉස්සෙල්ලා ශිෂ්‍යයා වෙලා ඉන්න කාලේ කෙනෙක් ලෙඩ කියනකොට ඒ ලෙඩ පිළිබඳ හැඟීමක් ලෙඩේ පිළිබඳ හඳුනා ගැනීමක් එනවද? නෑ ශිෂ්‍යයා කාලේ එන්නේ නෑ. පසුව එනවා. අපි බලලා ඉවර වෙලා අපි කවුරු හරි ලෙඩෙක් අරගෙන දොස්තර කෙනෙක් නොවන අපි කවුරු හරි කෙනෙක් ආ දොස්තර මහත්තයාට මේ ලෙඩේ කියනකොට ඔක්කොම ආවනේ අපිත් අහන්න ඕන බලන්න ලෙඩේ කියලා ලෙඩේ යහුවර අපිට එන්නේ ඇයි හේතු නෑ. හේතු නැත්තම් වෙන්නෙම නෑ. හේතු තියෙනවනම් වෙන එක නවත්තන්න දොස්තර මහත්තයෙක් ළඟට ගිහලා අර තොරතුරු ටික ඔක්කොම කියනකොට එයාට නෑ නෑ මම අද මේක හඳුනා ගන්න නැතුව ඉන්න ඕනේ කියලා හිතුවට එහෙම වෙන්නේ නෑ නිකම් මේක උඩට එනවා. නේද? එහෙනම් අපේ සිතුවිලි කියලා කියන්නේ හේතු තිබ්බොත් ඇති වෙන හේතු නැත්තම් නැති වෙන එකක්. එතකොට අපි බොහෝ වශයෙන් කතා කරා ආදරය වගේ දේවල් ගැන. දැන් අනිත්‍ය සංඥාව ගැන කතා කරද්දී අනිත්‍යානුපස්සනාවේදීත් අපි ආදරය ගැන කතා කරා. වැඩියෙන්ම දෙනකොට වැඩි පීඩාවක් ලැබෙන දෙයක් හින්දා අනත්තානුපස්සනාවේදීත් අපි ආදරය ගැන කතා කරන්න ඕනේ. හරි. මොකද කියන්නේ? මෙන්න මේ ටික දැනගත්තාම ආදරය ගැන හිතා ගන්න පුළුවන්. හරි. හොඳට පායන කාලයක වහිනවා. හොඳට පායන කාලයක වහිනවා. සතුටුද නැද්ද? සතුටුයි. වැස්ස පටන් ගත්ත වෙලාව තීරණය කරේ මන්ද? නෑ. මම මෙහෙම කල්පනා කරනවා. දැන් හොඳටම වහිනවනේ. ඉන්නකො මම මේ වැස්සට නම් අඩුවෙන්ට දෙන්නෙම නෑ. එහෙම කල්පනාවල් අපිට එනවද? එන්නේ නැහැ. ඇයි එහෙම කරන්න බෑ කියලා අපි ප්‍රත්‍යක්ෂව දන්නවා. මොකද වැස්සේ පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න බෑ. වැඩි වෙන වෙලාව මට තීරණය කරන්න බෑ. අඩු වෙන වෙලාව මට තීරණය කරන්න බෑ. ගොරෝන වෙලාව බෑ. සාන්තව සනීපෙට වහින වෙලාව බෑ. නවතින වෙලාව බෑ. නේද? ඒකක්වත් මට තීරණය කරන්න එහෙම නේද? හා. දැන් බලන්න ආදරය ගැන. කවුරුහරි කෙනෙකුට ආදරයක් ලැබෙනකොට තමන් බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් දරුවෙක්ගෙන් කියලා හිතන්න. සතුටුද නැද්ද? නේද? සතුටුයි. එන අර පායන කාලක වහිනකොට සතුටුයි වගේ තමයි. හරිද? දැන් ඒ ආදරය පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න පුළුවන්. අපි තුමු කෙනෙක් කෙරේ මගේ හිතේ උපදින ආදරයක් කියලා. මගේ හිතේ උපදින ආදරේ පටන් ගන්න වෙලාව මට තීරණය කරන්න පුළුවන්ද? මන්ද තීරණය කළේ? මන්ද තීරණය කරේ? නෑ. ඒක වුණා. නේද? වෙලාවකට වැඩි වෙනවා. නේද? වෙලාවකට අඩු වෙනවා. වැඩි වෙන වෙලාව අඩු වෙන වෙලාව මන්ද තීරණය කරන්නේ? මට පුළුවන් දෙහෙම තීරණය කරන්න. දැන් මම ටිකක් ආදරේ වැඩි කරගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ දැන් හන්දෑවේ මම ආදරේ වැඩි කරන්න ඕනේ. දැන් ආදරේ අඩු කරන්න ඕනේ. මට වැඩට යන්න තියෙනවා. එහෙම පුළුවන්ද? බෑ. මහා ගෝරනාඩුවක් වගේ ආදරේ එන වෙලාව මට පුළුවන් ද අඩු වැඩි කරන්න මන්ද ඒක තීරණය කරන්නේ නැහැ. සාන්ත වෙන වෙලාවද මන්ද තීරණය කරන්නේ? කොයි වෙලාව හරි නැති වෙන වෙලාවක් එනවනම් ඒක මන්ද තීරණය කරන්නේ. එහෙනම් ආදරේ මොකක් වගේද? වැස්ස වගේ නේද? එහෙනම් වැස්ස එනකොට අපි කියනවා මම මේකට මේක නවතින්න දෙන්න නැතුව තියාගන්නවා කියලා සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. හැබැයි වෙන කාගේ හරි ආදරයක් කෙනෙකුට නම් අල්ලගෙන තද කර කර මේකට නම් වෙනස් වෙන්න දෙන්නේ නැහැමයි කියලා තියාගන්න හදනවද නැද්ද? නේද? එහෙම සිතුවිලි එන්නේ ඇයි? අන්න සිතුවිලි පිළිබඳව ධම්ම පිළිබඳව නැත්නම් සංස්කාර පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ දැනුම නැති නිසා. හරිද? ඒක අනාත්මයි කියලා ප්‍රත්‍යක්ෂ දැනුම නෑ ඒකින්ද අපි ඒක මගේ වශයෙන් ගන්න හදනවා මට ඕන හැටියට තියාගන්න හදනවා ඉන්නේ මට ඕන හැටියට තියාගන්න හදන හින්දා තියාගන්න හැදුවා කියලා. කවදාවත් පුංචි ළමයේ තීරණය කරන දේ දුන්නත් දැකලා මේකට නම් මම මේ දේ දුන්න නම් මම පායන්න දෙන්නෙම නැහැ දේ දුන්න නැති වෙන්න දෙන්නෙම නැහැ කියලා හිතියොත් එහෙම නේද? මොකද වෙන්නේ අන්තිමට ගොඩක් හයියෙන් අඬන්න පටන් ගනි දේ දුන්න නැති වුණා කියලා. ඒ වගේ මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් මට ඕන හැටියට තියාගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. එතකොට මේ සංස්කාරයන්ගේ මේ විදිහට සංස්කාරයන්ගේ අපි පසුගිය දිනවල කතා කරා වගේ රූපයේ වේදනාවේ සංඥාවේ අනාත්ම විතර නෙවෙයි මේ සංස්කාරයන්ගේ කියන මේ පංච උපාදානස්කන්ධයට අදාළව ඍජුවම අනාත්ම සංඥාව ඇති කරගන්නකොට අනාත්මය පිරික්සනකොට අපි කියනවා අනත්තාන ප්‍රශ්නා කියලා. හරි. ඒතර හොඳට තේරෙන්න ඕනේ. දැන් එතකොට අනුන්ගේ සිත්වල ඇති වෙන සිතුවිලි එයාලට ඕන හැටියට උපදින්නේ. නෑ එයාලට ඕන හැටියට නේද එයාලට ඕන වෙලාවට උපදින්නේ ඈ එතකොට මං අනුන්ගේ සිතුවිලි ගැන බලාපොරොත්තු කියන්න පුළුවන්ද මට වැඩි දෙනෙක් ඉන්නේ අනුන්ගේ සිතුවිලි මේ විදිහට තිබේවා කියන බලාපොරොත්තු වෙන්ද නැද්ද ළඟින් ඉන්න කට්ටිය ඔක්කොගේම සිතුවිලි මේ විදිහට මං කොහොම හරි තියාගන්නවා කියලා බලාපොරොත්තු ඇතුව ඉන්නවද නැද්ද ඒක හරි ගියද දන්නේ නැහැ <laughs> ඒක හරි ගියද නෑ හරියන්නේ නෑ. ඕක හරියට නිකන් හුළඟ යන කොළ ගොඩක් හුළං එහා පැත්තට මෙහා පැත්තට යනකොට හුළඟ යන කොළ ගොඩක් අතින් එකතු කරගෙන තද කරගෙන තියාගෙන ඉන්න හදනවා වගේ වැඩක්. එහෙම නැත්නම් අර ලස්සන උදාහරණයක් තියෙනවා. ලහට ගෙම්බ එකතු කරනවා වගේ වැඩක්. මොකක්ද ඒ? කූඩයක් තියෙනවා. ඒක මෝඩ මිනිස්සෙක් මොකද කරන්නේ? වටේ පිටේ ඉන්නවා ගෙම්බෝ 12ක් ඉන්නවා. මේ 12 දෙනාව අරන් අර කූඩේට දානවා. එකෙක් දාලා ඔන්න ඒක වහන්න බැරි කූඩයක්. හරි. දෙන්නේ කල්ලා මෙහෙම දැජක් ගාලා අල්ලගෙන අරක දෙකක් දානවා. දෙකක් දාලා ඊළඟ දෙන්න අල්ලන්න යනකොට අරගෙන එකක් පැනලා. ආය තුන් දිනක් අල්ලා ආය ගෙනත් දානවා. හරිද? තුන් දිනක් ගෙනත් දානකොට දෙන්නේ පැනලා. හරි. ආය ගෙනත් දානවා. ඒ විදිහට මේක හැම වෙලෙම හදනවා. හැම වෙලෙම 12ම කූඩේට දාගන්න හදනවා. හරයි යන්න කියලා හිතන්නකො. අපිත් ඒ වගේ තමයි. ඇහැ කරන ආසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන ගෙම්බ 12 අපිට ඕන හැටියට තියාගන්න පුළුවන් තරම් හැම වෙලෙම උත්සාහ කරන එකක් හදනකොට එකක් නෑ අනිත් එක හදනකොට අනිත් එක නෑ අනිත් එක හදනකොට අනිත් එක නෑ ඉතින් මේ වැඩේ කර කර හැමදාම ඉන්නවා මට ඕනේ මං කියන්නේ සන්තෝෂෙම ජීවත් වෙන දවස කවද්ද කියලා ඉඳලාමත් අපිට එහෙම දවස් එනවනේ මට ඕන කට්ටිය මට ඕන විදිහට මට ඕන තැනට ඇවිල්ලා මට ඕන දේවල් කරමින් නේද මට ඕන වෙලාවක් ඉන්නවා නම් මං කියන විදිහටම අන්නේදාට අපි සන්තෝෂයෙන් ඉන්නවද නැද්ද? නේද? මට ඕන කෙනෙක් හෝ කට්ටිය මට ඕන තැනකට ඇවිල්ලා මට ඕන විදිහටම හැසිරෙමින් මට ඕන වෙලාවටමත් ඇවිල්ලා මට ඕන විදිහටමත් ඉන්නවා නම් මට ඕන තරම් වෙලාවක් මං සන්තෝෂෙන්ද නැද්ද? මේ එහෙම දවස් කීයක් විතර ආවද දන්නේ ජීවිතේ. මොකද කියන්නේ? හැමදාම හැන්දෑවට එහෙමද හම්බෙන්නේ? ගෙදර කට්ටිය හම්බෙන්නේත් එහෙමද? නෑ මේ බාගට භාගයක් එන්නේ මට ඕන විදිහට නෙවෙයි. මට ඕන වෙලාවට නෙවෙයි. මට ඕන තැනටත් නෙවෙයි. ඉතින් අපි හැමදාම දුක් විඳිනවද නැද්ද? හැමදාම ওই වගේ ප්‍රාර්ථනාවක් තියාගෙන දුක් විඳිනවා. හ්ම් කවදාකවත් සැනසෙන දවසක් එයිද? නෑ එන්නේ. නෑ. එහෙනම් හොඳ ගැටලුවක් ඉන්නේ. මේක තේරුම් ගත්තේ නෑ අපි. ඒකේ වැරද්ද අනිත් අයද මට ඕන වෙලාවට මට ඕන තැනට මට ඕන විදිහට එන්නේ නැති එකේ වැරද්ද සම්පූර්ණයෙන්ම අනිත් අයද අනිත් අයද නෑ එයාලට මට ඕන විදිහ තේරුම් ගන්නත් බෑ ඇයි මට ඕන විදිහත් හරි සැර සැර සැරේ මොකද වෙන්නේ වෙනස් වෙනවා හරි මේක මහා ගාලගෝට්ටියක් මේක මහා පැටලිල්ලක් එහා පැත්ත මෙහා පැත්ත ගලප ගන්න බැරුව අපි පුදුම දුකක් විඳිනවා ඒ දුක් විඳින්නේ ගලපඬ යන හින්දා. ගලපඬ පුළුවන් කියලා හිතෙන හින්දා. ඒකෙන්ද අපි මේ ජීවිතේ හරියට දුක් විඳිනවා. නේද? ගලපඬ බෑ කියලා ප්‍රත්‍යක්ෂ කොට දැනගන්න නම් ඔන්න ඒ සිතුවිලි පිළිබඳ සංස්කාරයන් පිළිබඳව හිත අවධානය යොමු කරගෙන ඉඳලා ඒක අනාත්මය පිරික්සන්න ඕනේ. එතකොට ඒක ගලප ගන්න බැරි බව ප්‍රත්‍යක්ෂ කොට දැනගත්තට පස්සේ මේ ලෝකේ හරියට නිකන් වැස්ස වගේ, අවුව වගේ හ්ම් දේ දුන්නා වගේ ඒවා සිද්ධ වෙන දේවල් මිසක් අසිද්ධ කරන දේවල් නෙවෙයි කියලා තේරුණාම අපේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැත්නම් දුක් නැහැ. නේද? ඒ සිතුවිලි ගැන ඒ ඒත් එක්කම අපි කතා කරමු විඥානය පිළිබඳව. ඒ ගැන අපි කතා කරා වේදනාව ගැන කතා කරන වෙලාවෙත් විඥානය කියලා කියන්නේ පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, ආග්‍රහණයේ දැනීම, රස දැනීම, කාය දැනීම, කයෙහි දැනීම සහ මනෝ මනසේ ඇති වෙන දැනීම් ටිකට කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා ඒ විඥාන වලට කියනවා. එතකොට ඒවා ඇති වෙන්නේ බලන්න අරමුණු ආවට එළියෙන් එක එක ඒ අරමුණු එන එන වෙලාවට අරමුණු ඔක්කොම තිබුණාට ඒ දැනීම ඇති වෙනවද මම වේදනාව ගැන කතා කරනකොටත් ඇහුවා උගුරට හොරෙන් බත් කාලා තියනවද උගුරට හොරෙන් බත් කාලා තියනවද නෑ කියලා නම් කියනවා. දැන් අවුරුදු ගාණක් ජීවිතේ. ඊයේ රෑ රූපවාහිනිය බල බල කෑවා නම්. සමහර බත්ගුලි ඔතනින් යන්නේ උගුරට දැනිලාද? නෑ නැතු යන්නේවා තියෙන ඕන තරම්. එහෙනම් උගුරට හොරෙන් බත් කන්න පුළුවන්. ඇයි ඒ? දිවක් තියෙනවා බද්ගුලිත් තියෙනවා. එතෙන්ට මොකද නැත්තේ? සිත හැදෙන්නේ නැහැ එතන. සිත හැදුනේ නැත්නම් අපි කියනවා ඒ ద్వාරය විවෘතුනේ නැහැ. අරමුණ ගත්තේ නැහැ. හරිද? එක වැරකට අපේ පින්වත්නි අපේ මේ දොරටු වලින් අරමුණු ඇති වෙන්නේ දොරටු දෙකක් නැත්තම් ඇහැට හරියටම රූප පේන වෙලාවේ රූපයක් අරමුණු වෙන චක්කු විඥානය උපදින වෙලාවේ ශබ්ද ඇහෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් තේකක රස්නේ දැනෙන වෙලාවේ රස දැනෙන්නේ නැහැ. ඒවා දෙවාරයකට වෙන්නේ. දැන් කියයි එහෙම වෙන්නේ කොහොමද? ඔබ වහන්සේ දිහා බලාගෙන අපි අහගෙන ඉන්නවනේ දැන්. නේද? දෙකම එකට වෙනවා වාගේ දැනෙන්නේ ඇයි? මේක ඉතා වේගෙන් සිද්ධ වෙන නිසා. හරිද? වේගෙන් මාරුවේ මාරුවට මාරුවේ මාරුවට සිද්ධ වෙනකොට අපිට හිතෙනවා එකවර එකවර සිද්ධ වෙනවා අය කියලා. එහෙනම් අන්න ඒ වගේ අපිට මේකේ තේරුම් ගන්න ඕනේ විඥාණය කියන එක තැන් තැන් වල තැන් තැන් වල හට ගන්නවා මට ඕන වෙලාවට හටගන්නෙත් නෑ මට ඕන වෙලාවට නවතින්නෙත් නෑ නේද ඒ වගේම තමයි මේ හටගන්න ස්වභාවය අපේවල පෙනීමේ දැනීමේ ප්‍රමාණය මට තීරණය කරන්න පුළුවන්. දොන්න කාලයක් යනකොට කියන මට දැන් දුර පේන්නේ ළඟ පේන්නේ නේද? පෙනීමේ දැනීම වෙනස් වෙනවද නැද්ද? මට ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. නේද? එතකොට ඒවා හටගන්න තැන තීරණය කරන්න මට බෑ. කොයි වෙලාවද කියලා තීරණය කරන්න බෑ. නේද? වෙලාවකට ගෝසාකාරී තාම අපහසු ශබ්ද නේද? කනට ඇහෙනවද නැද්ද? කෙටියෙන් මම ඉතා කෙටියෙන් කියන්නම්. දුක් ඇති වෙන දුක් වේදනා ඇති වෙන ස්වභාවයේ විඥානයන් නේද? දුක් වේදනා ඇති වෙන්න හේතු වෙන බොහෝ ශබ්දයන්ගේ හට ගැනීම මගේ වශයෙන් තොරව සිද්ධ වෙනවද නැද්ද? නේද? කංකරච්චලේ බෑ කියනවා. නේද? ඇයි අපිට බැරි භාවනා කරද්දිවත් අඩුම ගානේ මගේ කන ඕෆ් කරගෙන භාවනා කරන්න ඕනේ. නේද? සද්ද වැඩි සද්දේට අර පැත්තේ සද්ද වැඩි මෙතනින් අඩු කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? නේද? ඇහෙන එක මෙතනින් අඩු කරනවා. එහෙම පුළුවන් නම් ලෝකේ මොන සද්ද තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නේද? ඕන වෙලාවට වැඩි කරගන්න, ඇහෙන්නේ නැති වෙලාවට වැඩි කරගන්න, අඩු කරගන්න. එහෙම කනක් තිබ්බනම් ඊට වැඩි හොඳ නැද්ද? මේක මල කරදරේ බලන්නකෝ නේද? ඕන එකයි එපා එකයි දෙකම දෙකම ඇහෙන උපන් දවසේ ඉඳන් ඉතින් ඇහෙන ඔක්කොම අහින්න ඕනේ. එහෙනම් කන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සෝත විඥානය ක්‍රියාත්මක වෙන්නේ මට ඕන විදිහටද? මට ඕන වෙලාවටද? නෑ. හැම එකක්ම එහෙමයි. නේද? හැම එකක්ම එහෙමයි. එහෙනම් රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංස්කාරය ගත්තත්, විඥානය ගත්තත් මේ එකක්වත් මට ඕන හැටියට වෙන්නේ නැති බව දැන් අපි කතා කරා මේ මේ විඥාණයට හිත යොමු කරගෙන විඥානයේ තියෙන අනාත්ම ස්වභාවය වේදනාවේ තියෙන අනාත්ම ස්වභාවය සංස්කාරයේ තියෙන අනාත්ම ස්වභාවය සංඥාවේ තියෙන අනාත්ම ස්වභාවය රූපයේ තියෙන අනාත්ම ස්වභාවය කියලා කියන මේ ස්වභාවයන් අපි වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම පිරික්සනකොට මොකද වෙන්නේ හරි ඔන්න පස් දෙනෙක් ඉන්නවා මේ පස් දෙනාම නරකයි කියලා කවුරු හරි මට කියලා තියෙනවා නැත්නම් හොඳයි කියලා කියලා තියෙනවා හරිද මම මෙයාලව ආශ්‍රය කරනවා. ටික දවසක් එක දවසක් මම එක්කෙනෙක්ව ආශ්‍රය කරනවා. මට තේරෙනවා මෙයා ගණ්ඩම දෙයක් නැහැ කියලා. දැන් මට සිතක් ඇති වෙනවා මෙයා හොඳ නැහැ කියලා. හරි. මම ඊට පස්සේ තව ඊළඟ එක්කෙනාව ආශ්‍රය කරනවා. එයත් ගණ්ඩම දෙයක් නැහැ කියලා මට තේරෙනවා. දැන් මට සිතක් පහළ වෙනවා මෙයාත් හොඳ නැහැ කියලා. දැන් අය මම මොකුත් කරන්න ඕනේ ආවලා හොඳ නැහැ කියලා සිතක් පහළ වුණා ඊළඟ එක්කෙනා හොඳ නැහැ කියලා සිතක් පහළ වුණා නිකම්ම මගේ හිතට එනවා මේ දෙන්නම හොඳ නැහැ කියලා එක සිතක් පහළ වෙනවා. දෙන්නම හොඳ නැහැ කියලා එක සිතක් පහළ වෙනවා. ඒක අපේ සිතේ සිද්ධ වෙන දෙයක්ද නැද්ද? හරි. ඊට පස්සේ තුන්වෙනියා තව එක්කෙනෙක් අනිත් එක්කන ආශ්‍රය කරනවා. එතකොට එයාත් හොඳ නැහැ කියලා තේරෙනවා. එයා හොඳ නැහැ කියලා මට හිතක් පහළ වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? තුන් දෙනාම හොඳ නැහැ කියලා ඒක සිතක් පහළ වෙනවා. අන්න බලන්න කැටි කොට දැනෙන සිත් පහළ වෙනවද නැද්ද? ඔක්කොම ටික එකට අරගෙන ඔක්කොම ටික එකට අරගෙන දැනෙන සිත් පහළ වෙනවද නැද්ද? ඒකට කියන ඔක්කොම ගොනු කරලා එකට දැනෙනවා අපිට. ඒක අපේ මනස්කාරයේ තියෙන ස්වභාවය. පිළිගන්නවද ඒක? ඒක එහෙමමද නැද්ද? ඒක එහෙමම තමයි. නේද? එහෙම නේද? හරි. එහෙනම් රූපය අනාත්මයි කියලා මට දැනුණා. මෙනෙහි කරනකොට දැනුණා, හැඟුණා. ඒක මේ රූපය අනාත්මයි, රූපය අනාත්මයි, රූපය අනාත්මයි කියන වචනේ එහෙම නෙවෙයි. හොඳට දැනුණා ඒක මෙනෙහි කරනකොට ඒකට හිත යොමු කරගෙන ඉන්නකොට වේදනාව අනාත්මයි කියලා දැනුණා එතකොට දෙකම අනාත්මයි කියලා එක සිතක් පහළ දැන් දෙකම අනාත්මයි කියලා දැනෙනවා ඔය විදිහට සංඥා සංකාර විඥානත් අනාත්මයි කියලා මට දැන් දැනුණා දැන් අන්තිමට මොනව වෙන්න ඕනද පංච උපාදානස්කන්ධයම අනාත්මයි කියලා එක හැඟීමක් එක සිතක් එන්න ඕනද නැද්ද එනවමද නැද්ද වෙන වෙන වෙන වෙන මෙනෙහි කරොත් නේද අන්න ඒ தත්ත්වයට එනකම් මේක කරගෙන යන්න ඕනේ පහ වෙන වෙනම වෙන වෙනම අරගෙන හරි එතකොට ඊට පස්සේ ඒ තමන්ගේ එතකොට පංච උපාදානස්කන්ධය අනාත්මයි කියලා තේරෙනකොට ආය අපේ හිතට නේද අල්ලාගෙන වෙනදාට තිබුණේ යම් දෙයක් කෙරෙහි සතුට ඇති වුණා ඇලුනා ග්‍රහණය වුණා මගේ කියලා ග්‍රහණය වුණා නේද සතුට වෙනවා ඇලෙනවා ග්‍රහණය වෙනවා දැන් බලාගෙන ගියාම මේ ඔක්කොම අනාත්ම ස්වභාවයේ තියෙන මේවා එකක්වත් මට ඕන හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මේක තුල ඇති වෙන්නේ කලකිරීමක්. මම මොකද කරන්නේ? මට කිසිම විදිහකින් පාලනය කරගන්න බැරි කිසිම විදිහකින් පාලනය කරගන්න බැරි තත්යක තියෙන දෙයක් තමයි මේ ලෝකයම කියලා කියන්නේ. සියලු දේම සියලු ධර්මතා අනාත්මයි. ආත්ම කරගන්න අන්න තේරෙන්න පටන් ගන්නවා. ඒතර සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝසුදය. මේක දැනෙච්ච කෙනාට දැනෙනවා. ප්‍රඥාවෙන් මේක දැක කෙනාට දැනෙනවා. මේක මහා දුක් ගොඩක්. මම මේ දුකෙන් අයින් වෙන්න ඕනේ. එනම් පංච උපාදානස්කන්ධය අල්ලාගෙන ඉන්න තුරු මට දුක් විඳින්න සිද්ධ වෙනවා මොකද ඒක මට අදාළ එකක් නෙවෙයි ගැඹුරු හැඟීමක් ඇති වෙනවා පින්නන්නේ අයින් වෙන්න ඕනේ කියලා හරිද අයින් වෙන්න ඕනේ කියලා අයින් වෙන්න ඕනේ කියලා කියන්නේ මේ නිකන් අඬාගෙන වැළපීගෙන අපි ඔය කාගෙන් හරි අයින් වෙනකොට එහෙම නිකන් මැරෙන්න හදනවා වගේ ඔය තියෙන මොනවද බොරුවට අඬන මේ විවාහ මංගල උත්සවවල එහෙම දෙන්නේ දඬනවා නේද වෙන් වෙලා යනවා කියලා මැරෙන්න හදනවා වගේ අඬනවා ඒ බොරු ඇඬිල්ලක් ඒ වගේ ඇඬිල්ලක් නෙවෙයි මේක ඉතින් මේක එහෙම එකක් නෙවෙයි. මේ කලකිරීම කියන්නේ පින්නත් මේ එගොඩ මෙගොඩ දෙකම කලකිරීම. ඇයි මම එහෙම කියන්නේ? අපේ ළඟ දැන් ලැබිච්ච දේවල් වගේක් තියෙනවා. ඒවා ගැන කලකිරිලා අපි වෙනදට මොකද කරන්නේ? මෙගොඩ ඉඳන් කලකිරනකොට එගොඩ පයින්ද තමයි කල්පනා කරන්නේ. ඒ මොකද එගොඩ පයින්නවා කියන්නේ. මේ දේවල් හරියන්නේ නැහැ මම වෙන දේවල් වගේක් ලෑස්ති කරගන්න ඕනේ. නේද? මේ තැනත්තා ගැන මං කලකිරුණා මේ දැනත්තාගෙන් නම් පළක් නැත වෙන දැනත්තෙක්ගෙන් සැනසීමක් හොයාගන්න ඕනේ කියලා. ඒ දරුවන්ගෙන් සැනසීමක් නැති වෙනවා තව එකක් හොයනවා තව එකක් නැති වෙනවා තව එකක් හොයනවා ඔහොම මාරු කර කර අන්තිමට අරන් තියෙන්නේ මොනවද? ඉඟුරු දීලා මිරිස් අරන්. නේද? ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ. එහෙම නෙවෙයි. මේ සංස්කාරය කියලා කරගෙන. ඔතන සංස්කාරය කියලා ඔය වචනේ කියන්නේ ඔය ඔක්කොටමත් කියන සංස්කාරය කියලා. මොනවාටද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම හේතු නිසා සකස් වෙන අර්ථයෙන් කියන ඔකොටම සංස්කාරය කියලා. එහෙනම් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. සියලු සංස්කාරයන් කෙරෙහි කරගෙන්නේ ඇයි? මෙව්වා අල්ලගත්තු දුක් විඳින්නම සිද්ධ වෙනවා කියලා අනාත්ම වශයෙන් කලකිරෙනවා. හරිද? එහෙම අනාත්ම වශයෙන් කලකිරිච්ච කෙනෙකුට ඒකමයි පිරිසිදුකමේ මාර්ගයයි. එතකොටමයි ඒකෙන් අයින් වෙන්නේ. එතකොටමයි ඒකෙන් අයින් වෙන්නේ. මේ කලකිරීම නැත්තම් අයින් වෙන්නේම නැහැ. සසර හැමදාම මේ වගේම ඇලී ගලී වාසය කරන්න වෙන්නේ එහෙම කලකිරුනේ නැත්තම්. හරි. එහෙනම් අපි පුළුවන් හැටියකට හරි හැමදාම නිකන් ඔහේ මම මේ දවස්වල හරියට කිව්වා මේ කතාව මේ දවස් ටිකේම ඔය මොනවද ඉතින් භාවනා කරනවා කියලා ඔක්කොම ඉතින් ඔය මාසෙකට සැරයක් විතර හම්බෙච්ච වෙලාවක පන්සලේ හරි නේද පොයයට ගිය වෙලාවක මේ වගේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඔය වගේ ගැඹුරු දේවල් ටිකක් හොයාගෙන එව්වා නෙවෙයි ඔය නිකන් මොකක් හරි මෛත්‍රී භාවනාව අපි ටිකක් කරමු කියලා සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු සත්ත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිය කියනවා. හැබැයි බලන්න ඕන පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් වෙන වැඩේ. නේද? නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පැත්තක තිබ්බාවේ අපි වැඩේ කරලා ඉමු කියලා දේනවා බාර. ඕනම තත්වයක් යටතේ මෛත්‍රිය මෛත්‍රී හැඟීම හිතේ තියෙන විදිහට හදන්න ඕනේ. අනාත්ම හැඟීම හිතේ තියෙන විදිහට හදන්න ඕනේ. ඒක හදන්න පුළුවන් ක්‍රමවේදයක් ඕන තරම් පැහැදිලිව ධර්මයේ තියෙනවා. මෙන්න මේ තියෙන දේවල් අපි ගැඹුරෙන් හොයන්නේ නැතුව මේ තියෙන தත්වයන් වලට ඔහේ යන්න ඉඩලා එදා වේල ජීවත් වෙමින් ඉන්නවා. අපි මේ සංස්කාරයන්ගේ කෙරෙහි හිතෙහි කලකිරීම ඇති කරගන්නේ නැහැ. ඒකෙන් තමයි හැමදාම මතක් කරන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අපිට තියෙනවා නිකන් ඇදිලා යන ගතියක් ඒකත් එක්ක. හරිද? ඒ ඇදිලා යන ගතිය හින්දාම සමහර දේවල් අපි තල්ලු කරනවා ගැටෙන ගතියකුත් තියෙනවා. ඒක අපේ හිතේ තියෙන වේගයක් දැනටත් තියෙනවා. අහවල් දේවල් දකින්න තියෙනවා නම් හොඳයි අහවල් දේවල් අහන්න තියෙනවා නම් හොඳයි විදිහට තියෙනවා කියලා පංච උපාදානස්කන්ධේ ප්‍රාර්ථනා කරන ගතියක්. ඒ පැත්තට නිකන් ඒක ඒකම හොයන ගතියක් තියෙනවද නැද්ද? ඔය ඔන්නේ ගතිය නිකන් ඒක නැත්තම් රත් වෙනවා දැවෙනවා වගේ ගතියක් තියෙන නේද පංච උපාදානස්කන්ධයට අදාළ වස්තු. හිතේ තියෙනව නේද? ඔය ගතිය ඉතුරු කරගෙන මලොත් මොකද වෙන්නේ? ඔකට කියනවා තණ්හාව කියලා. තණ්හාව ඉතුරු කරගෙන මලොත් මොකද වෙන්නේ? ආයතරයක් උපදිනවා කොහේ හරි. හරිද? ඇයි මේ සැරේ ජීවිතේ ලැබෙන්නේ තණ්හාවෙන්ද? ගිය සැරේ ඉවර කරගන්න බැරි වෙච්ච හින්දා. ඉතින් එතකොට ආයෙ එතන ඉඳන් අර පංච උපාදානස්කන්ධයටම අදිනවා. හරි? බලන්න අරගෙන සමස්තයක් වශයෙන් මේ ලෝකෙම මම කීප වතාවක්ම කිව්වා මේ දවස්වල අපි මිනිසු ගත්තොත් සත්ත්ව කොටාස ගත්තොත් නොයේකුත් ආකාරයේ ඔක්කොම ගැන එකවර මේ ලෝකෙ හිතලා බලන්න හරක් ඉන්නවා ඌරෝ ඉන්නවා නරේ ඉන්නවා බැටළුවෝ ඉන්නවා ජිරාෆ්ලා ඉන්නවා කොටළුවෝ ඉන්නවා එක එක જાති සත්තු ඉන්නවා හාවෝ ඉන්නවා නේද වේයෝ ඉන්නවා කූඹියා පවා හැම කෙනාම මොන හරි හොයනවද නැද්ද? මිනිහක් ඇතුළු. අපි හැමෝම හොයනවා. මොනවද හොයන්නේ? ඉන්ද්‍රියන් තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය දේවල් හොයනවා. නේද? මොනවයින්ද හොයන්නේ? පංච උපාදානස්කන්ධයෙන් හොයන්නේ. නේද? කෑම හොයාගෙන යනවා, රාගය හොයාගෙන යනවා, එක එක දේවල් හොයාගෙන යනවා මිනිස්සු. නේද? වේගෙන් දුවනවා. ඒ දුවන්නේ මොකටද? මේවා තෘප්තිමත් කර ගැනීම සඳහා. නේද? මොනවද හොයන්නේ? පංච උපාදානස්කන්ධය හොයන්නේ. හරි. එතකොට මෙන්න මේ හොයන පංච උපාදානස්කන්ධයේ හැවිල්ල ඉවරක් නැතුව අපි කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියොත් සසර ජීවිතයේ නේද මෙතනින් මැරෙනකොට ඒක ඉවර කරගන්න බැරි වුණොත් අන්න නැවත නැවත නැවත නැවත නොයෙකුත් බවවල පහළ වෙවි. ඉතින් අර වගේ හරක් වෙලා හරි හොයනවා හැමදාම හොයනවා. උදේ නැගිටලා ඉතින් හැන්දෑව වෙනකන් හොයලා මහන්සි වෙනකොට බුදිය ගන්නවා. ආය නැගිටිනවා ආය හොයනවා. හරි මහන්සි වෙනකොට බුදිය ගන්නවා. දැන් බලන්න උදේ නැගිට ගමනොත් මගේ හිත පංච උපාදානස්කන්ධයෙන් අයින් කරගෙන සුවදායකව ටිකක් වෙලා ඉන්න ඕනේ කියලා හෙවිල්ලක්ද හොයන්නේ. ඈ නැගිට ගම තේක හොයන්නේ. කෑම හොයන්නේ නේද? ඔබ තමයි හොයන්නේ නැගිට ගමම පේනවා සත්තුත් එහෙමයි අපිත් එහෙමයි. නේද? එහෙනම් මේක දැනගත්ත මේ අතෘප්තිම අතෘප්ති කරයි කියලා දැනගත්ත මිනිස්සු මොකද කරන්නේ? ඉක්මනට සිත සකස් කරන වෙන පැත්තකට. නුවණ තියෙන මිනිස්සු දැනගන්නවා මේක නම් හරියන්නේ නෑ මේකෙන් හැමදාම පීඩාව විඳින්න වෙනවා. ඉක්මනට හදන්න ඕනේ. මෙතන ඉඳගෙනමයි හදන්න ඕනේ. රයිට්. එහෙනම් මොකද කරන්නේ? අපි කතා කරා වගේ එක්ක අනිත්‍යානුපස්සන, එක්ක දුක්ඛානුපස්සන, එක්ක අනාත්තානුපස්සන ආදී වශයෙන් මේ අනුපස්සනාවන් සිද්ධ කරමින් මොකද කරන්නේ? හිත සකස් කරනවා පංච පාදානස්කන්ධය ඉල්ලන්නේ නැති විදිහට. පංච පාදානස්කන්ධය ඉල්ලන්නේ නැති විදිහට සකස් කරනකොට එතනින් හම්බෙන්නේ නෙකම්ම සංකල්පනාවන්. එතනින් හම්බෙන පංච පාදානස්කන්ධයෙන් අයින් වීම අයින් වෙනකොට එතන අර අනිත්‍ය පීඩාව, දුක්ඛ පීඩාව, අනාත්මය හින්දා තියෙන පීඩාව නෑ. විශාල සුවදායක තත්ත්වයකටපත් වෙනවා. හරි ඒක අත්හදා බලන්න කියලා මම කියන්නේ. ජීවිතේ ළඟා කරගත හැකි ඉහළ ඉහළ සතුටක් ඇති වෙන උතුම් සතුටක් ඇති වෙන ඉලක්ක ජීවිතේ තියෙන්න ඕනේ. මම අවසාන වශයෙන් අහන්නේ. තමන්ගේ හැම කෙනෙක්ගේම ජීවිතේ තියෙනව නේද මොකක් හරි අරමුණක් නැරෙන්න ඉස්සලා කරගන්න ඕනේ කියලා. නේද? මම මැරෙන්න ඉස්සලා මෙන්න මේ දේවල් ටික කරගන්න ඕනේ. මේ දේවල් ටික කරගන්න ඕනේ. මගේ දරුවෝ ටිකට මේ වගේ තත්ත්වයක් එන්න ඕනේ. මට ගේ මේ විදිහට තියෙන්න ඕනේ. වාහන මෙන්න මේ තත්ත්වෙට එන්න ඕනේ කියලා. අන්නේ தත්ත්වයට ආවා කියන්නකෝ. ආයේ தත්ත්වයට ආවා කියලා පොඩ්ඩක් හිතන්න. සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද ඒකට? බලන්න තමන්ගේ ඉලක්කය සන්තෝෂයෙන් ඉන්න ඉන්න පුළුවන් ඉලක්කයක්ද ඒක? නෑ ඒක ඔක්කොම උනා කියලා ප්‍රශ්න කර වෙන්නේ නෑ. එහෙනම් මගේ ජීවිතයේ ඉලක්කය හොඳම ඉලක්කයක්ද නැත්නම් භාගයට හොඳ එකක්ද? භාගයට නෙවෙයි කාලකටත් වැඩිය. එහෙනම් මගේ ජීවිතයේ ඉලක්කය උතුම් ඉලක්කයක් නෙවෙයි එහෙනම්. ඒක දුක් නැති වෙන ඉලක්කයක් එහෙනම් ලැබිච්ච මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙන්න නම් ස්ථීර සතුටක් තියෙන ඉලක්කයක් ඈස්ති කරගන්න ඕනේ. හරි? ඒක හින්දා මම ආරාධනා කරනවා ධර්මයේ ගවේෂණය කරන්න කියලා හැමෝටම මේක තුල මෙවැනි ඉතාම සූදායක ඉලක්කයකට යන්න පුළුවන් හැකියාව තියෙන හින්දා ඒක ගවේෂණය කරන්න අනිවාර්යයෙන්ම Tamanට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන් නැත්නම් හැමදාම මැරිලා යනකොට දාලා යන්න තියෙන දේවල් එක්ක ගනුදෙනු කර කර ඉඳලා ඒ ටික දාලා යාවි. හරි. හොඳයි එහෙමනම් හැම දිනෙකටම ධර්ම ශ්‍රවණය කරපු හැම කෙනෙකුටම එවැනි උතුම් තත්වයකට මේ ජීවිතයේදීමපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.